බුදුරජාණන් වහන්සේ වදාරන ධර්මය යම්කිසි කෙනෙකුට අවංකවම ඕනකමක් කෙදෙන්නේ ජීවිතයේ සත්‍යවාදී වුණ තැනදී. සත්‍යවාදී නොවන කෙනෙකුට බුදුරජාන් වහන්සේ වදාරන ඒ උතුම් ධර්මය කෙනෙකුට අවශ්‍යතාවයක් අවංකව ගොඩනගින්නේ නැහැ. තමන්ට ඕනෑ කියලා හිතන්න පුළුවන්. ඒක තමන්ගේ මනෝලෝකයක් විතරයි. මනෝලෝකික සංකල්පයකින් තොරව සත්‍යවාදීව යොමු වෙච්ච අය ඒ ධර්මයට යොමු වෙලා කල්යාණ මිත්‍ර ඇසුරකින් ක්‍රමානුකූලව ජීවිතයේ ඇත්ත හොයාගෙන යද්දී ඒ ඒ අයගේ හිතන රටාවන් වැඩි දියුණු වෙනවා. ඒ වැඩි දියුණු වෙන හිතන රටාව අනුව ඒ ඒ අයට ඒ ධර්මපරියායන් ඊට අදාළව කතා කරන්න වෙනවා. එනිසා මම ඔබට අද පැහැදිලි කරලා දෙන්නෙත් ඒ විදිහටම මේ ධර්මයේ බොහෝ කාලයක් අහන්න යොමු වෙලා ඉන්න ප්‍රතිපදාවක් ප්‍රායෝගිකව සිදු කරන්න යොමු වෙච්ච පිරිසක් කියන කාරණා මුල් කරගෙන. ඊතර වීම සඳහා කිසිදු විදිහකින් සෘත්තිමත් භාවයක් ලැබ ගැනීමක් සිදු නොවෙන්නට ඕනේ. කලින් අපි හිතාගෙන හිටපු කාරණාවන් වැරදි බව එයින් ඉක්ම යුතු බව වැඩපිළිවෙලකට අනුගත වෙලා කරලා තවත් දෙයක läගගෙන ඉන්නවා නම් එතන ඊතර වීමක් සිදු වෙන්නේ නැහැ නේද? ඒ läගගෙන ඉන්න කාරණාව තුල තියෙන මුලාව ඉස්මතු කර පෙන්වීමයි කල්යාණ මිත්‍රයෙක් විසින් සිදු විය යුත්තේ. ඒ තුලින් තමයි ප්‍රතිපදාවක් සක්කාය නිරෝධ බවට පත් වෙන්නේ. නැත්නම් සක්කාය නිරෝධ බවට ප්‍රතිපදාවපත් වෙන්නේ නැහැ. මම ඔබට පැහැදිලි කරලා දෙන්න අදහස් කරේ අද කජ්ජනීය සූත්‍රය. සංගතනිකායේ තුන පොත් වහන්සේ තුල තියෙන කජ්ජනීය සූත්‍රය. මේ කජ්ජනීය සූත්‍රය අපි විවිධ පරයායන් පාදක කරගෙන බොහෝ සැරයක් කතා කරලා තියෙනවා. කජ්ජනීය සූත්‍රය තුල තියෙන දහම් කරුණු කුමක්ද කියලා ඔබ දන්නව ඇති. හැබැයි ඔබට ඒ කජ්ජනීය සූත්‍ර දහම් පරයාය තුලින් අර්ථාන්විත සක්කාය නිරෝධයක් සිදු වුණාද කියන කාරණාව ප්‍රශ්නයක් වෙනවා. කජ්ජනීය සූත්‍රය ඉදමේව සත්‍යං නෙමේද කියලා ඔබ ඔබ තුලින් බලන්න. මේකම ඇත්තයි. යමක් ඇත්ත නම් අන්‍ය ඒවා බොරු. ඒ විදිහට ඔබට යොමු වෙලා තිබුණා නම් සද්ධා රුචි අනුසව ආකාර පරිවිතක්ක දිටිනිඥානක්ඛන්ති තුලින් ඔබේ ඒ දකින කෝණය අනුව අහපු ධර්මය සුතාරත උදසා පරචිතා මනසානපෙක්කිතා දිට්ඨිය සුප්පටි විද්‍යා වීමෙන් සද්ධම්මා අධිමානට යන වැඩපිළිවෙලකට යමු වෙනවා. කියන්නේ ඉදමේව සත්‍යං කියන පැත්තට යමු වෙනවා. ඔබ ඉගෙනගත්ත කජ්ජනීය සූත්‍රය තුලින් ඔබට තව දුරටත් හිතන්න විමසන්න ජීවිතේ යමක් මේ තුලින් ඉස්මතු වෙනවා මේකේ මොකක්ද මේ කියලා තියෙන්නේ කියන කාරණාව හොයන්න ඕනේ කියන ස්වභාවයක් ඉස්මතු වෙනවා නම් අන්න සුතය තුලින් දහමට යමුණා වෙනවා. හැබැයි ඔබ එහෙම හිතුවට සංකල්පයකින් ඔබ තුල සැබෑම දැක්ම තුලින් බලන්න කජ්ජනීය සූත්‍රය ඔබට නිරවුල් බවකින් බැහැර නැද නැද්ද කියලා. සත්‍ය ධර්ම අධිමානයකින් යුක්තද නැද්ද කියලා. සැබෑවටම යම්කිසි කෙනෙක් සත්‍යවාදීව ධම්පරයයක් ඉගෙනගෙන ඒක අනුව විපසන්න යොමු වෙලා තියෙනවා නම් විමසන්න ඕන බවක් තව තියෙනවා නම් එයාගේ ජීවිතේ නැවත නැවතත් එහි අර්ථය වටහා ගැනීම සඳහා කල්යාණ මිත්‍ර සම්පත්තිය සඳහා ගෞරවාන්විතව යටහත් පැවතුම් මැතුව යොමු වී ප්‍රශ්න කරන ගතියක් ඉස්මතු වෙන්නට ඕනේ ඒක නිසා මම ඔබට අද මේ අජ්ජනී සූත්‍රයෙන් පැහැදිලි කරලා පෙන්නන්නේ තවදුරටත් ඔබේ හිතන ක්‍රමය වැඩි දියුණු වෙන්න läගගෙන ඉන්න කාරණාවකට ඉඩක් නොදෙන්නටයි මේ ධර්මපරියායෙන් ඔබට කරුණු පැහැදිලි කරලා දෙන්නේ. කජිනී සූත්‍රය ඇතරම සංයුත්තනිකායේ කන්ද සංයුත්තේ තියෙන ලස්සනම සූත්‍ර පරියායක්. අන්‍ය සූත්‍ර පරියායවල නැති විශේෂ කරුණු කිහිපයක් හම්බෙන සූත්‍ර පරියාය රූප වේදනා සංඥා සංකාර විඥාන කියන කාරණා පිළිබඳව. ඉතින් ඒ නිසා හොඳ අවධානයෙන් අහගෙන ඉන්න සුතයට ගලපන්නේ නැතිව ඉදමේව සත්‍යං කියලා සද්ධම්ම අධිමානයක රිංගගෙන ඉන්න දෙයට ගලපන්නේ නැතුව විචක්ෂණ සීලී බව ඉස්මතු කරගෙන යොමු වෙලා අනුගත වෙලා අහගෙන ඉන්න. යේකේච භික්ඛවේ සමනාව බ්‍රාහමනාව අනේක විහිතම් පුබ්බේ නිවාසං අනුස්සරමාන අනුස්සරಂತಿ. සබ්බේතේ පංච උපාදාන කන්දේ අනුස්සරಂತಿ ඒතේ සංවානිතරං. මහණෙනි යම් පිළි ශ්‍රමණේක් හරි බ්‍රාහ්මණේක් හරි නොඑක ආකාරු పూర్වයේ හිටපු දැන් සිහි කරනවා නම් සිහි කරන්නේ ඒ සියලු දෙනාම පංච උපාදානස්කන්ධ සිහි කරනවා නැත්නම් ඒ වගේ යමක්. දැන් මෙතන මේ සාමාන්‍යයෙන් යමෙක් සිහි කරනවා නම් කියන කාරණාව විතරක් නෙමෙයි පැහැදිලි කරන්නේ. ශ්‍රමණක් බ්‍රාහ්මණේ. එතකොට පුබ්බේ නිවාසයක්. එතකොට එහෙනම් අර పూర్ව නිවාසයක් සිහි කිරීම පිළිබඳව. අතීතයේ නිකන් සිහි කරනවා කියන එක විතරක් නෙමෙයි තියෙන්නේ. අතීතය අනුව යනවා කියන එක විතරක් නෙමෙයි තියෙන්නේ. පුබ්බේ නිවාසයක් සිහි කරනවා කියන එකත් ශ්‍රමණේක් බ්‍රාහ්මණේ කියන එකක් තියෙනවා. දැන් අපි දන්නවා බද්දේකස සූත්‍රය කතා කරද්දී අතීතං අන්වාගමේති කියලා කතා කරනවා. ඒ අතීතං අන්වාගමේති කියනකොට ඒකේකි සමන බ්‍රාහමනා කියන එක නෙමෙයි අතීතය අනුව යනවා කියන්නේ මොකද්ද? අන්න විග්‍රහය. දැන් මෙතන තියෙන්නේ අනුස්සරමානෝ පුබ්බේ නිවාස. පූර්ව නිවාසී ශ්‍රමණක්කර බ්‍රාහ්මණීක. එතකොට අපිට මේකේ මේ කතාව කියන්නේ දැන් ඔබට මතක ඇති සමහර දේශනා තුළ තියෙනවා බුදුරන් වහන්සේ ඒ පුබ්බේ නිවාසයේ මුල් කරගෙන අන්‍ය අය ඉන්න විදිහ පිළිබඳව මේ මූලපරයය මේ බ්‍රහ්මජාල සූත්‍රය එහෙම පැහැදිලි වෙනවා. එතකොට එහෙනම් අර ශ්‍රමණවරුන් සාමාන්‍යයෙන් ශ්‍රමණ ජීවිතය තුළ යම් වූ වැඩපිළිලක් තියෙනවනේ. ඉතින් ඒකත් එක්ක මේ කතා කරන ස්වභාවය. එතකොට මෙතන කතා කරන්නේ අනාගතයක් පිළිබඳව කතා කරන්නේත් නෑ. එහෙනම් අර පුබ්බේ නිවාසය කියන කාරණාවම පාදක වෙලා අහපු කාරණාවක් එක්ක සිදුවෙන වැඩපිළිවෙලක්. ඒ කියන්නේ ඒකත් එක්ක කතා කරන ධම්පරියායක්. සියලු දෙනා පංචපාස්කන්ධය සිහි කරන්නේ. හොඳට ඔබ හිතලා බලන්න මේ කාරණාවත් එක්ක යමෙකුට පංච උපාදානස්කන්ධයක් සිහි කළ හැකිද? හොඳට හිතන්න. කෙනෙකුට පංච උපාදානස්කන්ධයක් සිහි කළ හැකිද? බැ. කෙනෙකුට සිහි කරන්න පුළුවන් රූපයක්. වේදනාවක්, සංඥාවක්, සංකාරයක්, විඥානයක්. අන්න ඒක පැහැදිලි වෙනවා අතීතං අනවගමේති කියනකොට අර බද්දක හත සූත්‍රය. රූපයක් සිහි කරන්නේ, වේදනාවක් සිහි කරන්නේ, සංඥාවක් සිහි කරන්නේ, සංකාරයක් සිහි කරන්නේ. දැන් මෙතන පැහැදිලි කරන පංච උපාදානස්කන්ධයක් හෝ අනිතර බව. සිද්ධියයි මේ පැහැදිලි කරන්නේ. හොඳට තේරුම් ගන්න. මේ මොකද්ද පැහැදිලි කරන්නේ? සිද්ධිය. සකාය යෙදීමේ සිද්ධිය. ඔන්න ඊළඟට ඒක ලස්සනට ඉස්මතු වෙනවා. එවං රූපෝ අහෝසින් අතීත මද්ධානන්ත ඉතිවාහි භික්කවේ අනුසරමානෝ රූපං ඒව අනුසරති. එවං රූපෝං අහෝසින් අතීත මද්ධාන. ඔබට තේරෙනවද? සකාය ස්කන්ධ විග්‍රහ කරනවා යම් කිංචි රූපං අතීතනාගත පච්චුප්පන්නං අජත්තං වා බහිද්ධාව. අතීතං රූපං අතීත රූපේ සාස්වා උපාදාන. අතීතං රූපං ප්‍රනීත සාස්වා උපාදාන. මේ මොකද්ද? පංචපාස්කන්ධය. අනුරූප පාස්කන්ධය. දැන් මේකෙන් ඒවං රූපං අහෝසින් අතීත මද්දානං. අන දැන් අතීත මද්දානේ අහෝසි බව. ඉති මෙසේ වික් මහණෙනි අන්න අනුස්සරමාන රූපං චේව අනුස්සරති. එතකොට මෙන්න මේ ආකාරයටයි රූපේ සිහි කරන්නේ. දැන් මේ සිද්ධිය සිදුවීම ගත්තොත් පංචපාස්කන්ධයක් නේ. ඒව අන්‍යතර බවක් නේද? සිද්ධිය. මම කරන්නේ පංචපාදනස්කන්ධය සීකිරිල්ලක් නෙමෙයි. මම කරන්නේ රූපය සීකිරිල්ල. වේදනාව සීකිරිල්ල. විදීමක් හඳුනා ගැනීමක් සීකිරිල්ල. යෙදීම වැඩපිළිවෙලේ කෘත්‍ය පංචපාදනස්කන්ධය. දැන් අතීත පංචපාදනස්කන්ධ කියන බවක් අතීත පංචපාදනස්කන්ධ කියන බවක් කියදෙනවා නම් තවත් පංච උපාදානස්කන්ධය කියන ඥානීය සිද්ධිය බුදුරණන් වහන්සේ පෙරණ ඊතරණ දහම් පරියය වෙනවද? නැහැ. ඇයි අතීත පංච උපාදානස්කන්ධ බවක් ඇත දැන් වර්තමාන පංච උපාදානස්කන්ධ බවක් ඇත අනාගත පංච උපාදානස්කන්ධ බවක් ඇත එතකොට පංච උපාදානස්කන්ධය කියන්නේ සක්කාය නම් පංච උපාදානස්කන්ධ බවක් කියන එක ඥානයක් නම් ඥානයේදී තියෙනවා අතීතයක් ඇත බව දැන් වර්තමානයේ ඇත බව අනාගතයේ ඇත බව එහෙනම් එක දුක පිරිසිදු හැවීමේ ඥානයේ වැඩපිළිවෙල නෙමෙයි නේද එතකොට එහෙනම් හොඳට ඒක තේරුම් ගන්න අතීතය කියන මේ සිද්ධිය සක්කාය දැන් සක්කාය විග්‍රහ කරන තැනදී පංච උපාදාන ස්කන්ධය විග්‍රහ කරන තැනදී අතීත වූ අනාගත වූ වර්තමාන වූ ආධ්‍යාත්මිකෝ බාහිරෝ හීනෝ ප්‍රණීතෝ දුරෝ ළඟෝ ගොරෝසෝ සියුම් හෝ යම් රූපයක් සාසව උපාදානීයද කියන කරුණ යෙදෙන සිද්ධියේ කෘත්‍ය මිසක් අතීතයක් වෙනම තිබිච්ච පංචඋපාස්කන්ධයක් දැන් වෙනම තියෙන අනාගතේ වෙනම තියෙන මෙන්න මේ භවක නිර්වචනයක් නෙමේ සක්කාය අර්ථාන්විත භාවය. සක්කාය අර්ථාන්විත භාවය වර්තමානයේ නෙමේ. සක්කාය අර්ථාන්විත භාවය අතීතයේ නෙමේ. සක්කාය අර්ථාන්විත භාවය අනාගතයේ නෙමේ. සක්කාය අර්ථාන්විත භාවයේ හීන ප්‍රනීත දුර්ලංඝ නෙමේ. සක්කාය අර්ථානිත භාවය අන්න සමුදේ කෘත්‍යත් එක්ක ඉතර වීම ඥානයි. සක්කාය කියන කාරණාව පෙන්වන්නේ මේ සිද්ධි වල සිදුවීමට. අතීත වූ අනාගත වූ වර්තමාන වූ ආධ්‍යාත්මිකෝ බාහිරෝ හීනෝ ප්‍රණීතෝ දුරෝ ළඟෝ ගොරෝසෝ සියුම්මෝ රූප සාසවා උපාදානීය කියන මෙන්න මේ සිද්ධියේ කෘත්‍යයයි සක්කාය. එහෙම නැතුව සක්කාය කියන කාරණාවක් අතීතේ වෙනම දැන් වෙනම අනාගතේ වෙනම කතාව නෙමෙයි. වරද බල තේරුම් ගන්න දෙපා ඒවම් වේදනා අහෝසින් අතීත මද්ධානං තිතිවා භික්ඛු අනුසර මානෝ අනුස වේදනං චේව අනුසරති ඒවම් සංඤී අහෝසින් අතීත මද්ධානං තිතිවා භික්ඛවේ අනුසර මානෝ සංඤං ඒව අනුසරති ඒවම් සංඛාරෝ අහෝසින් අතීත මද්ධානං තිතිවා භික්ඛවේ අනුසර මානෝ සංඛාරං ඒව අනුසරති ඒවං විඥානං අහෝසින් අතීත මද්දානන්ත ඉතිවාහි භික්කවේ අනුසරමානෝ විඥාන මේ අනුසරති. ඔන්න දැන් එතකොට පේනනවා මේ පෙන්නපු කෘත්‍ය මේ පෙන්නපු කාරණාව ඒ විදිහේ තියෙන්නේ පංචපාදනස්කන්ධය අනුසරති ඒතේ සංවාදිතරන් නේද? මේ පෙන්නපු විදිහේ හොඳට තේරුම් ගන්න. පෙන්නපු විදිහේ මිසක් මම සිහි කරන විදිහ නෙමෙයි. හොඳට තේරුම් ගන්න. පෙන්නපු විදිහ. එතකොට අතීත ශ්‍රමණ බ්‍රාහ්මණයේ පුබ්බේ නිවාසයක් සිහි කරනවා නම් යෙදීම කුමක්ද? යෙදීම පංච උපාදාන සැලෙච්චරයි. යෙදීම පංච උපාදානද. ඒ කියන්නේ ඒ සිහි කිරීමේ කෘත්‍ය සක්කාය. ඔන්න ඕකයි පැහැදිලි කරන්නේ. ඒ සිහි කිරීමේ කෘත්‍ය සක්කාය. බුදුරණවහන්සේගේ ධර්මයේ සක්කාය නිරෝධය. සිහි කිරීමේ කෘත්‍ය සක්කාය නම් සක්කාය නිරෝධයේදී නෑ. සිහි කිරීමේ කෘත්‍ය සක්කාය කියලා කියන්නේ හොඳට තේරුම් ගන්න. දැන් එහෙනම් හොඳට තේරුම් ගන්න මේ පෙන්නපු පරයය තුලදී හොඳට ඉස්මතු වෙලා එනවා සක්කායක පංච උපාදානස්කන්ධයක් කියන කාරණාවක් ලෝකේ කියන නිර්වචනය තුල යෙදෙන විදිහ යෙදෙන විදිහ මේ ලබන විදිය නෙමෙයි යෙදෙන විදිය අත්දකින විදිය නෙමෙයි යෙදෙන විදිය යෙදෙන විදිය දකිනවා නම් සිදුවීම ඊතර වීම යෙදෙන විදිය දකිනවා නම් සිදුවීම ඊතර වීම. යෙදෙන විදිය අත්දකිනවා නම් ඒක කවදාවත් කරන්න බෑ. යෙදෙන විදිය අත්දකින්න බෑ. හොඳට තේරුම් ගන්න. යෙදීමක් අත්දකින්න බෑ. අපට අත්දකින්න පුළුවන් අපේ අපට දැන් ගෝචරත්වය. අපේ ගෝචරත්වය. එතකොට ගෝචරත්වය යම් වූ යෙදීමක රූප වේදනා සංඥා සංකාර විඥාන කියන කාරණාවක්. ඔන්න ඔය කාරණාව තමයි පංච උපාදානස්කන්ධය කියන්නේ. අපට හිතන්න යන්න විග්‍රහයකට යන්න වතහා ගන්න යන්න යෙදීම තුල සිදුවීම විග්‍රහ කරගන්න පුළුවන්. යෙදීම තුල සිදුවීම. හොඳට තේරුම් ගන්න. යෙදීම තුල සිදුවීම සාසව උපාදානීය බවයි සත්‍යය. යෙදීම තුල සිදුවීම මොකද්ද? රූප වේදනා සංඥා සංකාර විඥාන. මොකද්ද මේ කිව්වේ? යෙදීම තුළ සිදුවීම. යෙදීම තුළ සිදුවීම කියන්නේ පින්වතුනි සකස් වීමක් කියන එක. මේක දැන් අපි ගොඩාක් පැටලගෙන ඉන්නවා යෙදීම තුළ සිදුවීම බවක් කියලා. යෙදීම තුළ සිදුවීම බවක් නෙමෙයි. යෙදීම තුළ සිදුවීම ක්‍රියාවක්. හොඳට තේරුම් ගන්න. යෙදීම තුළ සිදුවීම ක්‍රියාවක්. ඒ ක්‍රියාව ඥානයක් හැටියට අත් අත් නොදැකීම නිසා මොකද වෙන්නේ? අන්න මම සහ බව කියන කාරණා. මම සහ බව මට බවක් කියන කාරණාවක් ආරෝපණය වෙනවා. ඔකයි වෙන්නේ. ඊතර වීමක් සිදු වෙන්නේ නැහැ. ලෝකේ සිදු වෙන්නේ ඕනෝක. දැන් එහෙනම් අපිට මම ඉන්නේදී මම ඉන්නේදී සත්‍යවාදීව හොයන්න යමු වෙනවා නම් යෙදීමක සිදුවීම මොකක්දයි වෙන්නේ යුත්තේ? මොකක්ද වෙන්නේ යුත්තේ? යෙදීමක සිදුවීම. පංච බලවස්කන්ධ නෙමෙයි. යෙදීමක සිදුවීම මම හොයන්නට ඕනේ. ඒතර යෙදීමක සිදුවීම් පහක් තියෙනවා. පැටි කරලා ගත්තා. මොකද රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ. යෙදීමක සිදුවීම් පහයි. මෙන්න මේ සිදුවීම් පහ බුදුරණන් වහන්සේ වදාරනවා. කිංච බික්කවේ රූපං වදේත. මහණෙනි රූප කියලා කියන්නේ කෙතකින්ද? කවර කරුණකින්ද? රූපතීතිකෝ බික්කවේ තස්මා රූපන්ති උච්චති. රූපතීති කියලා කියන්නේ ක්‍රියාවක්. රූපතීති රුප්පණය වෙනවා කියන අදහසින් කියනවා රූපය කියලා. රුප්පණය වෙනවා කියන අදහසින් කියනවා ස්වરૂපයක් කියලා. සිදුවීම රුප්පණය. හොඳට තේරුම් ගන්න. මොකද්ද මේ කතා කරන්නේ සිදුවීම. යෙදීමක සිදුවීම. සිදුවීම රුප්පණය. රුප්පණය කියන කාරණාව ඉස්මතු වීම සාසව උපාදානීය වීම තමයි පංචපාදනස්කන්ධය කියන්නේ සක්කාය කියන්නේ. අපට තියෙන්නේ රූපය, රුප්පති බව, රුප්පණය වෙනවා කියන එක අපට තියෙන දැක්ම අල්ලාගෙන ඒක මම කියලා කරගෙන ඉන්නක නෙමෙයිද? මට වෙන්නේ මගේ වෙන්නේ. ඔක නෙමෙයි තියෙන රුප්පණීය වීම ක්‍රියාව යෙදීමේ ක්‍රියාව මට වෙන්නේ මගේ වෙන්නේ. මොකද්ද මේ? සක්කාය දිට්ඨිය. මොකද්ද මේ? සක්කාය දිට්ඨිය. රුප්පණී අපිට හැබැයි සංකල්පයකින් මේක බොරුයි කියලා හිතලා හරියන්නේ නැහැ. සංකල්පයකින් බොරුයි කියලා කියන කාරණාව තුල තියෙන්නේ මොකද්ද? හඳුනාගත්ත විඳීමක් හඳුනා ගැනීමක් විඳීමක් මොකද වෙන්නේ? මම කියලා ගත්තා. මොකද්ද මම? මෙතන රුප්පණය කියන කාරණාව මම කියලා ගත් එක වැරදි කියන එක හරි වෙලා. නේද? රුප්පණය වීම වැරදි මම කියලා ගන්න එක වැරදි මේක සක්කාය දිට්ඨිය මේක වැරදි කියන කාරණාව හරි වෙලා හඳුනා ගැනීම මම වෙලා සංඥාන් අත්තතෝ සමනපසති වෙලා කොහෙද සක්කාය දිට්ඨි ඥානය ඥානයක් නේ ආය කියලා රිංග ගන්නවා සීතේන කේන රුප්පති කොහොමද රුප්පණිය වෙන්නේ සීතේන පිරුප්පති උන්නේන පිරුප්පති විගච්ඡාය පිරුප්පති විපාසාය පිරුප්පති දන්සමකස වාතාතප සිරින්සප්ප සම්පස්සේන පිරුප්පති රුප්පතිතිකෝ භික්ඛවේ තස්මා රූපන්ති මුච්චති රුප්පණේ වෙන්නේ කොහමද රුප්පණේ වෙනවා කියන්නේ කුමකින්ද රුප්පණේ වීමක් ඉස්මතු වෙන්නේ මොකද්ද ඔන්න පින්නනවා සීතලෙන් උණුසුමෙන් බඩගින්නෙන් විපාසාවෙන් මැසි මදුර වදුරින් මෙන්න රුප්පණේ වෙන විදිහ රුප්පණය වෙන විදිහයි රුප්පණයයි. මම ඔබට උදේ දේශනාවක් කතා කරලා සංඥාවේ විපාකයයි සංඥාවයි. සංඥාවේ විපාකයට අපි මිරිගෝ කියලා දාලා හරියන්නේ නැහැ. සංඥාවයි මිරිගුව. රුප්පණය වෙන්නේ මෙහෙමයි. රුප්පණය කියන්නේ රුප්පණය කියන කාරණා මෙන්න මේ විදිහට මේ කරුණකින් වෙන්නේ. හැබැයි යෙදීම යෙදීමේ සිදුවීම රුප්පණය. යෙදීමේ සිදුවීම රුප්පණය නම් රුප්පණය කියන කාරණාව පිළිබඳවයි හෙවිය යුත්තේ. හොඳට තේරුම් ගන්න. රුප්පණේ සිදුවන කරුණෙන් නෙමෙයි රුප්පණේ වීම. එතකොට ඔන්න රූපය. දැන් මේ මොකද්ද මම ඔබට මුලින් පැහැදිලි කරේ? යම් කිසි කෙනෙකුට සත්‍යවාදී නම් යෙදීමක සිදුවීමයි කෙවිය යුත්තේ ඉගෙන ගත්තා කියලා පංච උපාදානස්කන්ධය කියලා හොයන්න ගිහිල්ලා නිකන් බොරුවට මනක් කල්පිත දේවල් දාගන්න හොඳ නැහැ. හැබැයි රුප්පණේ හොයද්දී රුප්පණේ රුප්පණ වීම ඉදෙනවා ඇදුම් කනවා මම ඔබට ඕක ගොඩක් පැහැදිලි කරලා තියෙනවා ඒකට සිංහල වචනයක් ඉදෙනවා ඇදුම් කනවා එතන මෙන්න මේ කෘත්‍ය සිදුවීම කෘත්‍ය සිදුවීම කියන කාරණාව හොයන්න යමු වීමේදී ආ මේක තමයි යදුන් කනවා කියලා කියන්නේ කියන බවක් අපට ලැබුණා නම් මොකද වෙන්නේ? ඒ බවක් අපට ලැබුණා නම් ඒක ඒ හඳුනා ගැනීම ඒ රූපණය තමා කියලා අරගෙන නේද? දැන් ඥානයක්ද? නෑ අඥානයක්. ඔය අඥාන උපරිම බරපතලයි. කල්‍යාණ මිත්‍රයෙකුට නැමෙනවනම් වටිනවා. නැත්තම් උපරිම බරපතලයි. ඇයි? ඇයි දැන් රුප්පණීය වෙනවා කියන්නේ මෙන්න මේක. දැන් ඔන්න එක එක දේවල් මනස්කාන්ති දේවල් ගන්නකොට දැන් රුප්පණීය වෙනවා කියන එක ගන්නවා ඇත්තයි කියලා. මම ඔබට මුලින් පැහැදිලි කරේ මේ ධර්මපරියාය ඊතර වීමක් සිදු වෙන්න ඕන මිසක් ඉදමේව සත්‍යම් වෙන්න බෑ. ඉදමේව සත්‍යම් වෙනවා නම් ඊතර සද්දමාදිමානකට ගිහිල්ලා හෙතර වීමක් සිදු වෙන්න සුතය නිරවුල් වෙන්නට ඕනේ. සුතය නිරවුල් වීමේදී විචක්ෂණශීලී බවින් අනුගත වීමක් එක හෙතර වීමක් වෙන්නේ. ආයේ Tamanට රූපණේ කියන බවක් කියම නිර්වචනය වෙන්නේ නැහැ. අද අපි ගොඩක් වෙලාවට ඕනේ රූපණේ බව නිර්වචනය කළා Tamanට ඉදමේව සත්‍යං කියලා läගගෙන ඉන්න. රූපණේ දන්නවා. මොකද රූපණේ බව දන්නවා. සීතලෙන් උණුසුමින් රූපණේ වෙනවා. ඉද්දෙන හැදුම් ගන්නවා කියලා දන්නවා. ඒක ඇත්තයි. ඒ හඳුනා ගැනීම මම වෙලා. සක්කාය දිට්ඨියමයිනේ. වෙන එකක්ද? සක්කාය දිට්ඨියමයි. එන රූපය. ඊළඟට ඒකේ පහක් තියෙනවනේ. කිංච මික්කේ වේදනං වදේත. මොකද්ද වේදනාව කියන්නේ? විඳිනවා කියන්නේ. වේදනාව කියන්නේ වේදේ තීති අන්න ක්‍රියාවක් වේදේ තීතිකෝ භික්ඛවේ තස්මා වේදනාති උච්චති වේදනාව කියලා කියන්නේ විඳිනවා කියන අර්ථයෙන් විඳිනවා විඳින දේ නෙමෙයි විඳිනවා විඳින බව නෙමෙයි විඳිනවා කිංච කිංච වේදේති මොනවද විඳින්නේ? ඔන්න විඳින්නේ මොනවද? සුඛම්පි වේදේති, දුක්ඛම්පි වේදේති, අදුක්ඛම සුඛම්පි වේදේති. සැප දුක අදුක්ඛම සුඛ විඳිනවා. මොනවද විඳින්නේ ඒවා? දැන් අර මම මේකට පේන පින්දුප සූත්‍ර උපමාව ටිකක් ගන්නම්කෝ. රුප්පණේ වීම කියන කාරණාව දී බබුලක් කියනකොට උපමා කරලා පෙන්නකොට අපිට දිය බුබුල බවක් තියෙනවා දිය බුබුල හරයක් නැති බවක් තියෙනවා. දිය බුබුල කියන නිර්වචනයේ අර්ථය දිය බුබුල බව නිර්වචනයක් නොලැබීම. දිය බුබුල දිය බුබුල නෙමෙයි පෙනගුලිය. පෙනගුලිය කියන කාරණාවේ අර්ථය පෙනීමෙන් බවක් කියන කාරණාව ලැබිලා අපට පෙනගුලිය අර්ථ නැහැ කියවට හරියන්නේ නැහැ. පෙනගුලියේ අර්ථය පෙනගුලියක් බව ප්‍රකට වෙන්නේ නැති බවමයි. ඇයි අපිට අපි කිවිලට හොයන්න යන්නේ. රුප්පණය කියන කාරණාව අපි අද ගොඩක් වෙලාවට ගන්න යන්නේ යමක් අපට ප්‍රකට වෙලා ඒක නැති වෙනවා. නැද්ද? ඔන්න මధుරෙක් කෑවා. ඕම් රුප්පණිය වුණාලු. දැන් අර නැති වෙලා ගියා. ඔන්න ඔළුව ගැක්කමක් ඇති වුණා. බේන් රුප්පණිය වුණාලු. දැන් නැති වෙලා ගියා. කවුද ඊතර උනේ? ඊතර උනුන්නේ නේද? රුප්පණේ වුණායයි කියලා ගත්ත හඳුනා ගැනීම මම කියලා සම්මර්ථනය කළ සක්කාය දිට ලැබගෙන ඉන්නවා. හා නැද්ද? හොඳ හිතලා බලන්න. ඒක ලැබගෙන ඉන්නවා නේ. විදීම දියම බුලක්ලු. සැප විඳිනකොට දුක් අදුක්කම සුඛ විඳින දියම බුලක්ලු. දියම බුලක් බව ලැබිලා ආ මේ නැති වෙන්නේ ඒකයි. නැති වෙන බවකුත් ලැබිලා අන්න අපි නිර්වචනය කරනවා මේක ඇත්තක් වේදනාව දියම බුලක්ම නෙන්නම්. කියන හඳුනා ගැනීම තමයි කියලා සම්මර්ථනය කරන සක්කාය දිට්ඨිය බහැගෙන. විඳීම දියබබුලක් කියන කාරණාව. දියබබුලේ දියබබුලත්වය කියන කාරණාව ගත්තට පස්සේ අර්ථාන්විත භාවයෙන් අපට බෙන්න මේකයි කියලා පෙන්වන්න නිර්වචනය කරන්න අර්ථයක් තියෙනවද බලන්න. අපට තියෙනවා පෙනිච්ච දියබබුල පස්සේ නැති වෙනවා. දියබබුලක් ඇත බව හම්බුණා ඒක ඊළඟට නැත බවට යනවා. වේදනාව දියබබුලක් වගේ වෙන නිසා තමයි මේ හට අරන් නැති වෙලා යන්නේ. මොකද්ද වෙන්නේ? ඒක ඇත්තයි කියලා ඉදමිව සත්‍යං කියලා ආය බහැ ගන්නවනේ. ඒ නිසා හිම යන්න එපා. ඒතකොට වේදනාව කියන්නේ විඳිනවා කියන අර්ථයෙන් දැන් මේ මොකද්ද මේ පැහැදිලි කරේ? යෙදීමක සිදුවීම හෙවීමේ කෘත්‍ය සත්‍යවාදීව. යෙදීමක සිදුවීම සත්‍යවාදීව හෙවීමේ කෘත්‍යය. යෙදීමක සිදුවීම සත්‍යවාදීව හොයද්දී ධර්මපරියාය සද්දම්ම අදිමානයකට ගිහිල්ලා ඉදමේව සත්‍යං කියලා තවත් වූ සක්කාය දිට්ඨියක läග ගන්න එහෙම යන්න එපා. හොඳද? තේරුම් ගන්න. ඊළඟට පැහැදිලි කරන තවත් කාරණාවක්. කිංච බික්කවේ සංයං වදේත. මහන මහණෙනි මොකද්ද හඳුන ගන්නවා කියන්නේ? සංජානාතීතිකෝ බික්කවේ තස්මා සංඥාති මුච්චති. හඳුන ගන්නවා කියන අදහසින් මහණෙනි සංඥාව කියලා කියනවා. කිංච සංජානති මොනවද කොහොමද හඳුනගන්නේ? කවර කරුණකින් හඳුනගන්නේ? හඳුන ගැනීම කියන්නේ මොනවද හඳුනගන්නේ? නීලම්පි සංජා නිල් හඳුන ගන්නවා. පීතම්පි සංජානති ලෝහිතකම්පි සංජානති ඕදාතම්පි සංජානති සංජානාති තිකෝ භික්ඛවේ තස්මා සංඥාති උච්චති ඔන්න පාට જાති හඳුනා ගන්නවා කියන්නේ හඳුනා ගන්නවා හඳුනා ගැනීම කියන කාරණාව සිදුවීම සිදුවීම කියන කාරණාව තමයි යෙදීම යෙදීමේ සිදුවීම අපිට හඳුනාගත්ත දේවල් මිරිගුවක් කියලා මිරිගුවක් ඇත බව හම්බෙලා හඳුන ගැනීම ඇත්ත බව හම්බෙලා. එතකොට හඳුනගත්තදී අර්ථයක් නැහැ කියලා හම්බෙලා මිරිගුවේ අර්ථයක් නැහැ කියලා හම්බෙලා. ඕන්න ඕක නිදද වෙන්නේ. මිරිගුවේ මිරිගුත්වය ගත්තහම ආයේ මිරිගුවක් ඇත හෝ නැත හෝ කියන කතා දෙකම නැහැ. හොඳට ඒක තේරුම් ගන්න. එතකොට එහෙනම් හඳුනා ගැනීම කියන කාරණාවේ කෘත්‍ය යෙදීම, ඒ යෙදීමේ සිදුවීම යෙදීමේ සිදුවීම පිළිබඳව ඥානයක් යෙදුන තැනදී සත්‍යවාදීව මේ මේ කය හඳුනා ගැනීම මිරිගුවක් කියන්නේ කියලා ලැබෙවිද? ඉදමව සත්‍යම් කියන්නේ. හරි ලැබුණේ මොකද්ද ඒක? හඳුනා ගැනීම. මොකද්ද හඳුනා ගැනීම? මිරිගුවක්. මිරිගුව මිරිගුව වැරදිලු. මිරිගුවේ මිරිගුත්තේ හඳුනා ගැනීම කියන කාරණාව අර්ථාන්විත වුණා නම් යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සහගත තත් තත්‍රාවි නන්දිනී කියන ඉක්මවීම. අන්න අවිජාශ්‍රවේ ඉක්ම වෙනවා භවශ්‍රවේ ඉක්ම වෙනවා. අවිජාශ්‍රව භවශ්‍රව කාමාශ්‍රව කියන මේ ආශ්‍රවයන් ඉක්මවන වැඩපිළිවෙලක් තියෙනවා. අපිට තියෙන සංඥා විදමේව සත්‍යං කියලා මිරිගුවක් හැටියට දාගන්න සත්‍යය. තව ස්පර්ශයෙන් හටගන්නේ කියලා දාගන්නවා. ඈ දැනුම සද්ධම්ම අධිමානයකට ගිහිල්ලා ගලපීමකින් තමාව තහවුරු කර ගැනීම අලගත් දුක්ම සූත්‍රය පැහැදිලි කරන සර්පයා නගුටෙන් ඇල්ලීම නෙවෙයි සර්පයා නගුටෙන් ඇල්ලීමමයි දෂ්ට කරනවාමයි දැන් එහෙම වෙච්චාම කතා කරලා කියලා දෙන්න පුළුවන්කමක් තියෙවිද බෑ මාන්නක්කාරයි තමන්ගේ මාන්නේ නැමෙනව අඩුයි දැඩි දැන් මේ මම ඔබට නිතරම පැහැදිලි කර ධර්ම මාර්ගයේ යන කෙනාගේ ලක්ෂණය මේ ඵල හැදෙන ගහක ඵල හැදෙද්දි රුක බර වෙන රුකේ ඵල හැදෙනකොට රුක බිමට නැමෙන්න ආසේ. කෙලින් වෙන්න බෑ රුක. නැමෙන්නට ඕනේ. කෙලින් රුක කඩන් වැටෙනවා. මෙන්න මේ වගේ තමයි ධර්ම මාර්ගයේ යන තැනදී යම් කිසි කෙනෙක් යනවා නම් පංච පාස්කණ තේරෙනවා කියන එකක් එක මානයක් නැහැ. මානෙමි තවයිට පෙන්වන්න නෙමෙයි තමන් තුල පටිසම්පාද තියෙනවා අරක තියෙනවා මේක තියෙනවා කියලා ලබා ගැනීමක් නෑ සිදුවන්නේ මොකද්ද සාරිපුත්ත උත්තමයන් වහන්සේගේ ගතිය තියෙනවා මොකද්ද පාපීසක් වගේ ඈ පොළොව වගේ රොඩි කොල්ලෙක් වගේ අංකඩිච්ච ගොනෙක් වගේ කියනවා ඇයි මේ ස්වාධීනත්වයට ඉඩ නෑ ස්වාධීනත්වයට ඉඩක් ඉන්නේ නෑ ඔන්න දිනුව ස්වාධීනත්වයට ඉඩක් එනවනම් මොන දේවල් ඔළුව කර කෝලා හිටලා තිබ්බත් එයාගේ දියුණුවක් නැහැ. ශාසනයේ දියුණුවක් නැහැ. මොකද හේතුව ඉදමෙව සත්‍යං කියලා සද්දම් අධිමානයකට යනවා. හොඳට තේරුම් ගන්න. ඔන සංඥාව. නැත්නම් මේ කජ්ජනී සූත්‍රය තේරිලා. ඒකයි වැඩේ තියෙන්නේ. සද්දම් අධිමානින් යුක්ත වෙලා. ඔන ඊළඟට කිංජ බික්කේ සංකාරයේ වදෙහෙත සංස්කාර කියන්නේ සකස් වීම කියන්නේ මොකද්ද? කියන්නේ කොහොමද? කවර කරුණකින්ද? සංකතං අபிසංකරොන් තීති භික්ඛවේ තස්මා සංඛාරාති උච්චති. සංකතය අபிසංස්කරණය වීමට කියනවා සංඛාර කියලා. සංකතය සංකතය කියන්නේ මොකද්ද? සකස් වීමක් නේ. අන්න සංකතය අபிසංස්කරණය නැවත සකස් කිරීමේ අபிසංස්කරණය වීමට කියන සංස්කාරය. එතකොට මේ සංස්කාරයේ කෘත්‍යය සංකතය කියන්නේ සංස්කාරයක්. සංස්කාරයේ සිදුවීම සංකාර බව. සංකතය කියන්නේ සකස් වූව. එතකොට දැන් රූප වේදනා සංඥා සංකාර විඥාන විග්‍රහයක් ඉදුණා නම් සකස් වූවක් නේද? රූප වේදනා සංඥා සංකාර විඥාන විග්‍රහයක් වුණා වුණා සකස් වූවක්. රූප රූපති බව ඥානය වුණා නම් සංකාර වේදනා වේදේති බව ඥානය වුණා නම් සංකාර සංඥා සංජානාතීති බව ඥානෙ වුණා නම් සංඛාර සංඛාර සංඛාර බව ඥානෙ වුණා නම් සංඛාර විඥානේ විඥාන බව ඥානෙ වුණා නම් සංඛාර සබ්බේ සංඛාර අනිච්චවත යදා පඤ්ඤාය පස්සට යත නිබ්බින දුක්ඛේ සබ්බ විසුද්ධිය අපට රූප රුප්පති කියන බවක් රුප්පති කියන කාරණාවක් ඥානයක් කියන්නේ සිදුවීමේ ඥානය අපට යෙදීමක් බවට පත් වුණාට පස්සේ අන්න ඒකට කියන සංකතය සිදුවීමක් හැබැයි රූපයේ රූපය පිළිබඳ රුප්පති කියන සිදුවීම ඒ විදිහටම දැක්කනම් ඒක ඥානයක්. හත්තරන සූත්‍රය පැහැදිලි වෙන්නේ. ඒක ඊතර වෙන විදිහ. වෙදීම හඳුනා ගැනීම, සකස් වීම, දැන ගැනීම. මේ ඔක්කොම එහෙමයි. එහෙම නැතුව විග්‍රහයක් වෙනවා නම් ඒක සංකතයි. සංකත අபிසංකරවන්ති. අන්න විග්‍රහයෙන්ම දෙනවා කොහොමද දෙන්නේ? රූපං රූපත්තාය සංකතං අபிසංකරවන්ති. වේදනං වේදනත්තාය සංකතං අபிසංකරවන්ති. සංඥං සංඥත්තාය සංකතං අபிසංකරොන්ති සංකාරේ සංකාරත්තාය සංකතං අபிසංකරොන්ති විඥාණං විඥානත්තාය සංකතං අபிසංකරොන්ති සංකතං අபிසංකරොන්ති වික්කවේ තස්මා සංකාරාති උච්චති එතකොට රූප පිළිබඳව කතාවක් යෙදුනා නම් රූපති කියලා වේදනා පිළිබඳව කතාවක් යෙදුනා නම් වේදේති කියලා දැන් මේ මම කතා කරන්නේ මොඩේට නෙමෙයි ඒ කියන්නේ අර රූප වේදනා සංඥා සංකාර විඥාන කියන කාරණාවක ඉදමිව සත්‍යං කියලා läගගෙන ඉන්න හැට නෙමෙයි රූපං රූපය රූපති කියන කාරණාව එක ඉදමේව සත්‍යං කියලා යන්නේ නැතිව සංඥාවක් තමා වශයෙන් සම්මසණය කරගන්නේ නැතිව රූපය සංකත බවක යෙදීමක සිදුවීමක් ඇති වුණා නම් මෙන්න මේ සකස් වීම අන්න කියන මොකද්ද සංකාරය කියන්නේ ඒක ඒක රූපත්‍රාය සකස් වීම. ඇයි රූප භව හම්බ වෙලා? රූප භව කියන්නේ රූපති කියන එක. රූපති කියන විග්‍රහය. ද රූප මේක මේක ශේතිය ඥානයක්. ශේකයෙන් තොර ඥානයක් නෑ. හැබැයි රූපයේ රූප කියන රූපති කියන ස්වභාවය සිදු වුණා නම් ඒක සංකාර. සංකාරයේ සංකාර බවක් ආවන එක සංකාර නෙමෙයි සංකතය. සංකාරයේ සංකාර බවක් ආවන එක සංකතයි. සකස් වූවා. එතකොට සංඛාරං සංඛාරත්තාය තස්මා සංඛාරාති මුච්චති වෙන්නේ. හැබැයි සංඛාරයේ සංඛාර ඥානය සිදු වුණා නම් සංඛාර කියන විග්‍රහය නෙමේ සංකත නෙමේ ඊතර වීම. අන්න සබ්බේ සංඛාර අනිච්චාදී. එදා පඤ්ඤාය පස්සති අතන ඉබ්බින දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය. ඒ විසුද්ධිය මග. හැබැයි සංඛාර කියන විග්‍රහය ඥානයක් හැටියට ලැබීමක් ලැබීමක් කියන්නේ ඥානයකට සිදුවීමක යෙදීමක සිදුවීමක් වෙනවා නම් ඒක මොකද්ද සංකතයි සංකාර සංකතයි එතකොට සංකත වූ සකස් වීම සංකාරයි හොඳට තේරුම් ගන්න ඔන්න සංකාර ඊළඟට විඥානය කිංච බික්කේ විඥානං වදේට මහානෙනි කෙතකින් විඥානය කියලා කියනවද විඥානාතීති කෝ බික්කේ තස්මා විඥානති උච්චති දැනගන්නවා කියන අදහසින් විඥානය කියලා කියනවා විශේෂයෙන් දැනගන්නවා. ඒ දැන ගැනීම. එතකොට දැන ගැනීම දැන ගැනීම විශේෂයෙන් දැන ගැනීම කියන කාරණාවේදී දැනගන්න කාරණා වල තියෙන විවිධත්වය කියන එක නෙවෙයි. දැන් අපි ගත්තොත් එහෙම මම උපමාවක් කියන්නම්කෝ. දැන් ඔන්න කෙනෙකුගේ ඇඟ පුරාම තුවාලයක් දාලා කහනවා. තුවාලෙට බෙහෙත් කරනවා. කොච්චර කරත් ආයෙ කහනවා ආයෙ තුවාල වෙනවා ආයෙ බෙහෙත් කරනවා දැන් මේකේ මූල බීජය වාගෙන ගියොත් එහෙම ලේ වලට විසක් ගිහිල්ලා අරක කොච්චර කාලේ හරියන්නේ නැහැ එහෙනම් අතෙන්ද ගිහිල්ලා බලන්නට ඕන එතෙන්ද ගිහිල්ලා බලන්න දක්ෂතාවය වැඩි වෙන්නට ඕන හොඳින් බලන්නට ඕන වඩා හොඳින් බලන්නට ඕන වඩා හොඳින් ඒ කරුණ බැලුවොත් රෝග බීජයේ රෝග මූලයේ ලෙවලට විසක් ගිහිල්ලා එතකොට සිදුවීම මනාව දැන ගැනීම කියන කාරණාවේදී සිදුවීම මනා යෙදීමේ සිදුවීම මනාව දැන ගැනීම කෘත්‍ය කියනකොට පඤ්ඤාවේ පජානාති බව මිසක් ඒ සිදුවීම මනාව සිදුවීම විජානාති වීම මේක වෙන් කරන්න බෑ නේද? වේදල් සුටි පෙන්නන්නේ. විඥාන ප්‍රඥා වෙන් කරන්න බෑ. එහෙනම් විජානාති කියලා කියන්නේ නිවැරදිවම දැන ගැනීම සිදුවීම වුණා නම් ප්‍රඥාවේ කෘත්‍ය එහෙනම් සංඛාර බව ඊතර වීම වැඩපිළිවෙල. හැබැයි විඥානාති කියන යෙදීමක් වුණා නම් සංකතයි සංකත අபிසංස්කරණයමයි සංකාරය. එතකොට විඥානාති කියන කාරණාව අන්න හොඳටම හොඳටම දැනගැනීමේ මනා දැනගැනීමේ කෘත්‍යය. කිංච විඥානාති. මොකද්ද දැනගන්නේ? කවර කරුණකින් විඥානණය වෙන්නේ? අම්බලම්ප විඥානාති, තිත්තකම්ප විඥානාති, කටුකම්ප විඥානාති, මధుරකම්ප විඥානාති, කාරිකම්ප විඥානාති, අකාරිකම්ප විඥානාති, ලෝණිකම්ප විඥානාති, අලෝණිකම්ප විඥානාති. විඥානාතිතිකෝ වික්‍රේ තස්මා විඥානන්ති උච්චති. ඔන්න විශේෂයෙන් දැනගැනීම. එතකොට මේ විශේෂයෙන් දැනගැනීම ඒ දැනගන්න කරුණු. සිදුවීම දැනගැනීම. දැන් බලන්න ලුණු රහයි. ලුණු රහ බව දැනගැනීමේදී දැනගැනීමේ කෘත්‍යයට යොමු වෙලා ගියාම සංස්කාර බවත් එක්ක ලුණු රහ කියන සංඥා විපාක විවහාරයක යෙදීමක් වෙලා නැහැ. මේ කියන්නේ කාටද? මම ඔබට මුලින් කිව්වා. කාටද මේ කියන්නේ? සත්‍යවාදී හොයන කෙනාට, යෙදීමක ඉන්න කෙනාට විග්‍රහය සිදුවීම හොයන්නයි මේ කියලා දෙන්නේ. ඒ නිසා සිදුවීම හොයන්න කියලා දෙද්දී එයාගේ කෝණින් පැත්තෙන් විග්‍රහය කරන්න ඕනේ. ඔන්න විඥානය. සතර බික්කේ සුත වාරිය ශාවකෝ ඉදිපඩ සංජීක්කති කවුද මෙහෙම කොන්න ප්‍රතිවේක්ෂා කරනවා මෙහෙම කවුද සුත වාරිය ශාවකය අනිත් අය එහෙම නෙමෙයි සුත වාරිය ශ්‍රාවක බවට පත් වෙනකොට බුදුරජාණන් වහන්සේ වදාළ කජ්ජනීය සූත්‍රයේ අර්ථය අර්ථාන්විත වුණා නම් බේන් වෙන හැටි අය තේරුම් ගන්න කජ්ජනීය සූත්‍රයේ සුතවා වුණා නම් අන්න ආර්ය ශාවකයා ඉතිපටි සංජීක්කති කජ්ජනීය සූත්‍රයේ සුතවා වුණේ නැතිනම් සද්ධම්ම අධිමානයේ යුක්ත වෙලා. එහෙම නැත්තම් සුතේ සාමාන්‍ය සුතේ තියෙන කට්ටිය ප්‍රශ්නයක් නැහැ. නැත්තම් සද්ධම්ම අධිමානට ඒ නිරවුනේ රූපණය කියන රූපේත වේදේති කියන විදීමත සංජානති කියන හඳුනාගැනීම සංකතන අபிසං කරොත් කියන සංකාර විඥානති කියන විඥානයේට හරිෂෝ තේරිලා. ආ වොන්න තේරි ඒ අර්ථය සුතවා වුණා නම් මෙන්න මේකයි වෙන්නේ. අහංකෝයිතරහි රූපේන කජ්ජාමි අතීතම් පහන් අද්දානං ඒව මේව රූපේන කජ්ජින් සේතාපේතරේ පච්චුපණේන රූපේන කජ්ජාමි ආංචේකෝ අනාගතං රූපං අභිනන්දෙය්‍යං අනාගතම් පහන් අද්දානං ඒව මේව රූපේන කජ්ජෙය්‍යං සේතාපේතරේ පච්චුපණේන රූපේන කජ්ජාමීති සෝයිති පරිසංචෙක්කති අතීතස්මින් රූපස්මින් අනපේකෝ හෝති අනාගතං රූපං නාබිනන්දති පච්චුපන්නස රූපස්ස නිබ්බිදාය විරාගා නිරෝධාය පටිපන්නෝ හෝති ඔන්න සුතවා වුණානම් නැත්නම් අසුතවාය කජිනී සූත්‍රය. අසුතවානම් පුතුජනයි. සද්දම්මදිමානින් යුක්තයි. දැනුම තිබ්බනම් ප්‍රශ්නයක් නැහැ. ඔන්න දැන් දැන් මං කිව්වේ යෙදීමක සිදුවීම රූපයේ හැවීමේදී යෙදීමක සිදුවීම රූපයේ හැවීමේදී රුප්පතිටි කියන කාරණාව එක්ක වැඩපිළිවෙල දැක්මක් එක්ක අන්න හැවීමේ කෘත්‍ය අනුගත වීමක් එක්ක යොමු වෙලා තියෙද්දි සිදුවීම මොකද්ද ඒතරේ රූපයෙන් කජ්ජාමේ මාව කනවා අතීතයේත් එහෙම්මමයි මේ දැන් වගේමයි. අනාගතයේත් එහෙම්මමයි මේ දැන් වගේමයි. දැන් වගේ දැන් වගේ නම් දැන් ඉන්න පුළුවන්ද? කනවනේ. ඔයාලා පොඩ්ඩක් ඔන්න පොඩ්ඩක් මම උපමාවකට කියන්නම්. විශාල ගෝනුස්සෝ පත්‍යයෝ ඉන්න ගොඩක ගිහිල්ලා පොඩක් ඉඳගෙන ඉන්න කනකොට මොකද වෙන්නේ කියලා. ගෝනුස්සෝ පත්තෑයෝ කඩියෝ සර්පයෝ ඉන්න තැනක ගිහිල්ලා චුට්ටක් ඉඳගෙන ඉන්න කනකොට මොකද වෙන්නේ කියලා. ඉඳීද? නෑනේ. දැන් අපි ඔවුනේ රූපේමාව කාලා දානවානේ කියලා ඉන්නවා. හරියට අර ගෝනුස්සෝ පත්තෑයෝ සර්පයෝ කඩියෝ ඉන්න තැන අනේ මුම්මාව කන හැටියේ අන්නේ විදියට ඉන්නවා වගේනේ. නේද? මේ මුම්මාව කනවා නෙවෙයි අරබුඩට ගියත් මුම්මාව කනවනේ. දැන් හිටියත් මම හරි ෂෝක්කට ජොලිය ඉන්නේ. සත්තු කනකොට. එහෙම ඉන්නවද? නෑ නෑ එහෙම ඉන්නයි නෑ. දැන් නේද? මේ ගෲපේම අව කාලා දානවා කියලා ජොලිය ඉන්නව එතන. නැද්ද? හොඳට හිතලා බලන්නකෝ. එතකොට දැන් රූපේ කාලා දානවා. සුතෝ ආර්ය ශාවකයට කජ්ජිනී නෘත්‍යය වුණාම අන්න ඇහුණ කියන ඒකම සුතෝ ආර්ය ශාවකේ නිර්වචනය ඒක. අතීතයත් එහෙමයි අනාගතයත් එහෙමයි දැන් වගේමයි. මොකද වෙන්නේ? හේතපේතරේ පච්චු කජිසෝ ඉති කොහොම මෙහෙම කල්පනා කරනවා නුවණින් මෙසේ අතීතං රූපස්මින් අනපේකෝ හොති අතීතේ රූපය අපේක්ෂා කරන්නේ නැහැ අනාගතං නාබිනන්දති අනාගතේ නාබිනන්දති අභිනන්දන වෙන්නේ නැහැ පච්චුප්පතස්ස රූපස්ස පත්‍යෙන් උපදින මෙන්න මේ ස්වરૂපයගේ සිදුවීමට මොකද වෙන්නේ නිබිදාව ලැබගැනීමක් නැ විරාගේ නොඇලීමක් නැ නිරෝධයේ ඉක්මවීම පටිපන්නෝ හොති පිළිපන්නයි වෙනවද රූපේ කාලා දානවා කියදී වෙනවද? වෙන එකක් අභිනන්දනය කරලාද? අන්න ස්වාධීනත්වය කියන්නේ නෝක සක්කාය දිට්ඨිය කියන්නේ නෝක වෙන එකක් අභිනන්දනය කළා. මොකද අභිනන්දනය? රූපය විසින්මාව කාලා දානවන වැ කියන හඳුනා ගැනීම, සකස් වීම, දැන ගැනීමේදී මම වෙලා. නැද්ද? සක්කාදිට්ඨියමයි නේ. ඕක නෙමෙයි ජීවිතේ. ඇයි මේ? අනුගත වෙන්න බෑ. කල්යාණ මිත්‍රයා මතයි මේ මුළු ධර්ම මාර්ගයේම කියන එක ගණන් ගන්නේ නැහැ. අපිම මාන්නක්කාරකමින් වින්දනයක් ලැබෙන එකයි කරන්න යන්නේ. ඔකයි ප්‍රශ්නේ. ওই විදිහෙන් පැහැදිලි කරනවා ආර්ය ශ්‍රාවකයා කල්පනා කරන විදිය විඳීම ගැන. අහංකෝ ඒතරේ වේදනම් කජ්ජාමි. වේදනාව විසින් කාලා දානවා. අතීතෙත් එහෙමයි අනාගතෙත් එහෙමයි. අන්න ලැබගන්නේ නෑ නිබ්බිදා විරාග නිරෝධ ඉක්ම වෙනවා. දැන් යෙදීමේ සිදුවීම රූප වේදනා හඤ්ඤ සංකාර විඥාන නම් යෙදීමේ සිදුවීමේ මෙන්න මේ කාරණාව කලදමීම නම් රූප වේදනා හඤ්ඤා සංකාර විඥාන කියන මේ සියල්ලම කලදමීම නම් මොකද සිදුවේ? ඊතර වීම. දැන් පටිපන්නයි. අන්න නිබ්බිදා විරාම නිරෝධ පටිපන්නයි. දැන් දැන් ඔය කාරණාව කතා කරපු තැනදී මේ පහත ඉඩක් නැත්තම් දැන් සක්කාය කතාවකෝ සක්කාය දිට්ඨිය කතාවකෝ කෝ ස්වාධීනත්වයකට කතාවක් මේ අපි සිං අපට තේරෙන සිංහලෙන් කියන්නේ ඒකයි ස්වාධීනත්වයක් අපට කෝ අපට ස්වාධීනත්වයක් තියෙනවා නම් කජ්ජනේ සූත්‍රය මුල් කරගෙන එතනක් තියෙන සක්කාය දිට්ඨියමයි එතර විමක් නැහැ ඒකයි බුදුරණවහන්සේ ධර්ම දේශනා කරන මන්දුස්සයෝ දැන් අපි දන්න විදිහට නම් බුදුරන් වහන්සේට අපේ තරම්වත් නුවණක් තිබිලා නැහැ. ඇයි? ඇයි ඉතින් අපි මේ ඔක්කොම දන්නවනේ. මේකේ නිවන් දකින්න පුළුවන් කියලා දන්නවනේ. සේරම ටික දන්නවා. දන්නේ නැද්ද? දන්නවා. බුදුරන් වහන්සේට ඒවා කියන්නේ මන් දුස්සහය වුණානේ. මේ පෙන්නපු කාරණාව සද්දම්ම අදිමානයේකින් යුක්ත වෙච්ච නිසායි ඒක වෙන්නේ. නැත්තම් ඊතර වෙන්නට ඕනේ. මොන ප්‍රශ්න ටිකක් <clears throat> අහනවා භික්ෂුන්ගෙන්. දැන් ওই පරියාය කියලා ඉවර වෙලා සුතවත් දැන් ඔන්න ශ්‍රමණ බ්‍රාහ්මණෝ සිහි කරන කාරණාව සිදුවීම සක්කාය විග්‍රහය කතා කරලා යෙදීමේ සිදුවීම රූප වේදනා සංඥා සංකාර විඥාන ගැන විග්‍රහය කතා කරලා ওই විදිහට අපි සුතවතාරී ශ්‍රාවකයාගේ වැඩ පිළිවෙලේදී නිබ්බිදා විරාග නිරෝධ පටිපන්න බවට පත් වෙනවා කියලා කතා කරලා තංකින් මඤ්ඤත වික්කවේ මහණින් නුඹලා මොකද හිතන්නේ රූපං නිච්ඡං වා නිච්ඡං වාති රූපය කියන මෙන්න මේ රුප්පති භව ස්වરૂපය කියන කාරණාවේ රුප්පති කියන කාරණාව නිට්ටයද අනිත්‍යද? ඒ කියන්නේ ඒක ලැබීමක් හැටියට සිදු වෙනවද? නැත්නම් අපිට අපිට අපේ තියෙන කෝණය තමයි හැම වෙලෙම සිද්ධිය කියන්න කලින් ඒක නැති වෙනවා කියලා දාගෙන ඉවරයි. හරි දැන් අනිත්‍ය වෙන්නේ මොකද්ද? රූපය. මොකද්ද රූපය? දැන් අපිට තියෙන්නේ රූපයක් තියෙනවා ඒක අනිත්‍ය වෙනවා. දැන් රූපය මොකද්ද වෙන්නේ? අනිත්‍යයි කියලා කියන්නේ. එහෙම නෙමෙයිද? එහෙම වෙන්නේ නැහැ. ඉතින් රූපය කියන්නේ රූපපති. රූපපති කියන විග්‍රහය අනිත්‍යයි. අනිත්‍යයි කියන්නේ අනිත්‍යයි කියන්නේ ඒකේ පිහිටීමක් ලැබ ගැනීමක් ලැබීමක් සිදු වෙන්න ඉඩක් නැහැ. දැන් අපි අනිත්‍යයි කියන්නේ කොයි පදනමකින්ද නැති වෙනවා නැති වෙනවා කියලා කියන්නේ යමක් අනිත්‍ය වෙනවා යමක් අනිත්‍ය වෙනවා කියන්නේ ඒ යම ඒ යමක් කියන කාරණා විග්‍රහය යෙදලා තියෙන්න ඉතින් කාගෙන් හරි අහලා බලන්න රූපේ නිත්‍ය අනිත්‍යක අනිත්‍යයි කිය. හරි ඉතින් අනිත්‍යන රූපේ මොකද්ද කියලා අහන්න බලන්න. පත උත්තරනේ. සමීකර කියන්නේ අසත්‍යවාදීව බොරු පදනමක් තුල ඉඳලානේ. වේදනාව නිත්‍ය අනිත්‍යද කියලා අහන්න අනිත්‍යයි කියයි. හරි මොකද්ද අනිත්‍ය කියලා අහන්න වේදනාව. මොකද්ද වේදනාව කියලා දන්නේ නෑ. සංකාර අනිත්‍යයි කියයි. ඔව් අනිත්‍යයි. මොකක්ද අහන්න සංකාර දන්නේ නෑ. ඉතින් යන්නේ කොහෙද මල්ලේ පොල් නෙමේද? අහන්න සිහි බුද්ධියෙන් ඔන්න ඕක තමයි සුහුණශීලී ලෙන්ගතු පෛරුපාසනයත් එක අනුගත වීම වැදගත්කම තියෙන්නේ. නැත්තම් පින්වතුනි අපි මානකාරකමත් එක්ක ඉන්නේ අර හිතන හිතන්න ඕන එක පිටිපස්සේ ඉඳගෙන ඉන්නේ. අන්න එකයි වැඩි තියෙන්නේ. ඒකනේ තව ගන්න කල්ලගන්නේ. කියන්නේ එකක් තරහන් තව එකක්. ඒක මහා මඤ්ඤං ගතියක් නේද? ඒක මඤ්ඤං ගතියක්. ඒ නිසා එහෙම වෙන්න එපා. කියන කාරණාව එක්ක බලන්න. කවුරුහරි ඇහුවොත් රූපය අනිත්‍ය අනිත්‍ය කියලා අනිත්‍යද කියලා ඇහුවොත් එහෙම අනිත්‍යයි කියන්නේ කලින් එයාගෙන් ප්‍රශ්න කරන්න මොන මොකද්ද රූපය කියන්නේ අනිත්‍යද අනිත්‍යද කියලා අහන්නේ කියලා. විදිහ මොකද්ද අනිත්‍යද නිකද කියලා අහන්නේ කියලා. දැන් මෙතන කජ්ජිනේසුරු ධර්ම පරයය බුදුරණවහන්සේ විග්‍රහ කළා. කරලා අහනවා. දැන් මේ චින්තනට අනුගත වෙලා ඉන්න භික්ෂූන් අනුගත වෙලා ඉද්දී මේ කණිත්‍යය කියන්නේ ඔයද? නෑ. චින්තනයට අනුගත වෙලා ඉද්දි නිට්ටල අනිත්‍යද? අනිත්‍යයිනේ. මොකද්ද? කතා කළ යුත්ත කතා කළ රූපයි කියලා මේකයි කියන විග්‍රහය නෙමෙයි. අන්න අනිත්‍යයි කියන්නේ නම් මේක නැති වුණා කියලා නෙමෙයි ලැබීමක් හැටියට සිදුවීමක් කතා කරන්න බැරි වෙනවා. යම් යම්පණ අනිත්‍ය දුක්ඛං වාතං සුඛං වාත යමක් අනිත්‍ය නම් දුකද සැපද? පිහිටීමක් දුකේ කෘත්‍ය ඉක්මවීමක් සැපේ කෘත්‍ය පිහිටීමක් එතකොට යෙදීමක් හැටියට යමක් ලැබීමක් සිදුවන්නේ නැත්නම් පිහිටීම කතාවනේ මේක හොඳට තේරුම් ගන්න පින්වතුනි මේ චින්තනයත් එක්ක ඉන්න කෙනාගෙන් මේ අහන්නේ මම ඔබට නිතරම පැහැදිලි කරලා කියනවා අපි සත්‍යවාදී විචක්ෂණය කරනවා නම් ඒ කරන තැනදී කල්යාණ මිත්‍රයෙකුට ප්‍රශ්න කරන්න පුළුවන් එහෙම නැතුව පින්වතුනි නිකන් හැම වෙලෙම දහම් දැනුවක් විතරයි මහා සුනිල් සූත්‍රය පැහැදිලි කරනවා කල්යාණ මිත්‍රයෙක් බුදුරන් වහන්සේ පිටිපස්සේ යා යුත්තේ සුත්තජය ව්‍යාකරණ ඉගෙන ගන්න නෙමෙයි කියලා. දස කතාවෙන් අනුග්‍රහ ලබන්න කියලා. එතකොට දස කතාවෙන් අනුග්‍රහ ලබනවා කියන අපර මතක් කරන සමාජයක් හැටියට පිරිසක් හැටියට ඔක්කොම එක එක්කෙනාට මේ පොදුවේ සියල්ලටම කතා කරන්න හැටියට. කෙනෙකුට වීර්යවණ වෙනවා කෙනෙකුට සිනේ නුවණ. එතකොට ඒ ඒ කෙනාගේ එදීමත් එක්ක කතා කරන්න එයාගේ අනුගතියමක් තියෙන්න ඕනේ. එතකොට එයාගේ සිදුවීම් කතා කරන්න පුළුවන්. නැතුව කතා කරන්න බෑ. නැත්තම් අහපු අහලා යන කෙනා අහක යන කෙනාට වැදෙන එකක් ඒක සාධාරණ උපනිෂ පරිබ්‍රාජක සාරිපුත්තුමයන් වහන්සේ. ඒ මහා ප්‍රඥෝනේ. දැන් අපි හිතන්නේ අහගෙන කනාපාරක් අපටත් වදී කියලා. නෑ නෑ එහෙම වෙන්නේ නෑ. අහගෙන කනාපාර අපට වදින්නේ නෑ. අපට ගහන එක වදින්නෙත් නෑනේ. අහගෙන කනාපාර නෙමෙයි. ඉතින් එහෙම තියෙද්දී අපි යමු වෙන්නේ නැත්තම් හොඳට හිතලා බලන්න. එහෙම තියෙද්දිත් අපි යමු වෙන්නේ නැත්තම් මේ විදිහට ප්‍රශ්න කරන්න පුළුවන් නේද? ගත කතාවෙන් අනුග්‍රහ ලබන්න යමු වෙනවා කියලා හිතුවට යමු වෙන්නේ නෑ. අපි හිතන්නේ හොත්ත පිටින් යමු වෙන්නේ. මේ ඒ ඒ කෙනා හිතන විදිහ අනුව කතා කළ යුත්තේ. ඒ අනුව යාට විග්‍රහ කළ යුත්තේ. ඒ නිසා හොඳට ඒක තේරුම් ගන්න. යමක් අනිත් දුක අනිත්‍ය නම් දුකද සැප දහනවා. දුකයි. ඒ කියන්නේ පිහිටීමකට ඉදන්නේ. දුක්ඛම් බන්ති. යම්පන අනිච්චන් දුක්ඛම් විපරිණාම ධම්මං කල්ලාන්තං සමනුපස්සතුන් ඒතම් මම ඒසමස් ඒසෝ මියත්තාති. නොහිතම් බද යමක් අනිත්‍ය නම් දුක නම් යමක් අනිත්‍ය නම් දුකයි නම් විනාශ වෙන ස්වභාවයට අයිති නම් එතකොට අන්න අනිත්‍යයි දුකයි වෙනස් වෙන ස්වභාවයයි ඒ විග්‍රහ සියල්ලක්ම අර චින්තනයත් එක්ක සුදුසු දහනවා මගේ මම මගේ ආත්මය සුදුසු දහනවා මගේ මම මගේ ආත්මය ඇයිද මගේ මම මගේ ආත්මය සිද්ධියක් ඇල්ලුවා නම් සිද්ධිය අදිත්‍යයක් කෙනෙක් එක්ක ඇවිදිලා මගේ සිද්ධිය අදිත්‍යයක් කෙනෙක් එක්ක ඇවිල්ලා මගේ දැන් රූපය උනේ කාටවත් නෙමෙයිනේ සුප්පටි උනේ. හඳුනාගත්තේ කවුරුවත්ද? නෑ නෑ. මගේ සිදුවීමක්. මගේ මම මගේ ආත්මය සුදුසු නෑ. සුදුසු වෙන්නේ කොහෙද? ලැබීමක්, කෙලීමක්, පිළිගීමක් සිදු වෙන්නේ නැත්තම් මොක මොන සුදුසුත්වයද? මේක චින්තනය දෙන්නට ඕනේ. තමන්ට අදාළ චින්තනයත් එක්ක හොඳට තේරුම් ගන්න අහක යන දේවල් තමන්ට වදින්නේ නැහැ. තමන්ට මේක එදිලා හොඳ චින්තනයක් තියෙනවා දස කතාවෙන් අනුග්‍රහ ලබනවා. අපි මේ ඔක්කොම දන්නවනේ එකයි ප්‍රශ්නේ තියෙන්නේ. මාන්නකාරකම, දැඩිකම, දන්නකම යොමු වෙන්න බැරි යන්නේ එකත් එක්ක. විචක්ෂණය කරෙන්නේ නැති යන්නේ එකත් එක්ක. ඔය විදිහට අහනවා වේදනා, සංඥා, සංකාර, විඥාන මේ පහම ගැන අහනවා අනිත්‍යං වානිත්‍යං වාද. ඇයි අහන්නේ? සුතවාරිය ශාවක බවට විග්‍රහය අවශ්‍ය වැඩපිළිවෙල යෙදීමේ සිදුවීම ගැන ලස්සනට විග්‍රහ කළා දුන්නා. තස්මාතිය භික්ඛවේ යම්කින්චි රූපං අතීතනාගතං පච්චුප්පන්නං අජ්ජත්නං බහිද්ධාවා ඕලාරිකං සුකුමං හීනං අප්‍රණීතං වා යන්දුරේ සම්තිකේව සබ්බං රූපං නේතම් මම නේ සමස්න මේ සවත්තාදී ඒව මේ සංගතා මුතන් සමප්පන්නේ දක්ටක්වා අන්න කියනවා මොකද්ද ඔන්න ඔය විදිහට සියලු යෙදීම් අතීත නාගත වර්තමාන කියන මේ සියලු යෙදීම් වල ඒ ස්වરૂපයේ විදිහට දකින්න කියලා රුප්පති බව දකින්නකොට දකින්න කියනවා විදීම හඳුනා ගැනීම සකස් වීම. මේ සියල්ලක්ම ඉදිරිය දකින්න කියනවා. දැන් කොහොම කතාව එතකොට? අයං උච්චති වික්ඛේ අරිය ශාවකෝ. මෙහෙම දකිනකොට සිදුවීම මොකද්ද? මොන බාර අනිත් සූත්‍ර වල පෙන්වන්නේ මෙහෙම දකිනකොට ඊතර වුණා කියලා නේ. දැන් මෙතන මෙහෙම දැකීමේ සිදුවීම කතා කරනවා. මෙහෙම දැකීමේ සිදුවීම. අයං උච්චතිය වික්ඛේ අරිය ශාවකෝ. මහණෙනි මෙන්න මේ ආර්ය ශාවකයා. ඔහොම දැකීමේ සිදුවීම. අපචිනාතිනෝ ආචිනාති පජහතිනෝ උපාදීයති විසිනේතින උසිනේති විදුපේතින සම්දුපේති රැස් කරන්නේ විසිරෝනෝ ඊළඟට උපාද ලං වෙන්නේ නැහැ දුරු කරනවා එකතු කරන්නේ විචික කරලා දානවා මෙන්න මේක විග්‍රහය පැහැදිලි කරනවා කිංච අපචිනාති නෝ ආචිනාති යෙදීමේ සිදුවීම රූප වේදනා සංඥා සංකාර විඥාන රුප්පති විදී හඳුනාගෙන සකස් යෙදීමේ සිදුවීම අර අර සියලුම ආකාරයෙන් සිදුවේදී කොහොමද වෙන්නේ? රූපං අපචිනාති නොවාචිනාති වේදනා අපචිනාති නොවාචිනාති සංඥං අපචින සිදුවීමේ කෘත්‍ය. ආර්ය ශ්‍රාවකයා කියලා කතා කරේ. ආර්ය ශ්‍රාවකයාගේ සිදුවීමේ කෘත්‍ය මොකද්ද? රූපේ වනසනවා. ඒ කියන්නේ රූපේ දැන් ඉඳනේ. ඇයි අනිත්‍යං දුක්ඛං අනත්තං යථාභූතං නේතම් මම දකින්න වැඩ පිළිවෙල. ඇයි මම ඔබට කිව්වේ සංකත සංකාරය සංකත කියනකොට රූපය සංකතයි. රූපය විග්‍රහය දැක්ක දැක්කන සංඛාරයි ඊතර වීම. එතකොට අන්න රූපය වනසනව රැස් කරන්නේ නැහැ. සංකතය අන්න සංකත ඥානයත් එක්ක වැඩපිළිවෙලේදී මොකද වෙන්නේ? අන්න මේක දකින්න අන්න රූපය රැස් කරන්නේ විසිරෝන වේදනාව සංඥාව සංකාර විඥාන රැස් කරන්නේ විසිරෝන. ඇයි? සංකතයි. සංකත ඥානේ උපාදෝපඤ්ඤාය වයෝපඤ්ඤාය සම්නිගත සම්පන්නයි. තුනක් කියනවා සංකතය ලක්ෂණ. එතකොට මේ සංකතය කියන කාරණාව සීකේ අඥානියක්. සීකේ අඥානියක්. එතකොට මෙන්න මේ සංකතය රැස් කරන්නේ නැහැ. විසුරුවනවා. සිදුවීමක් මේ කතා කරන්නේ. මේ මොකද්ද? යෙදීමේ සිදුවීම සක්කාය ස්වාධීනත්වය. මම අලුත් වචනේ දුන්නේ ස්වාධීනත්වය කියලා. ඉඩ නැති වෙනවා. එහෙම නෙමෙයි. ඒකයි සිදුවෙන්නේ. කිංච පජහති නෝපාදීය. කුමද්ද අල්ලගන්නේ නැත්තේ දුරලන්නේ. රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ. ඔන්න අල්ලගන්නේ දුරලනවා. එතකොට මේ ආර්ය ශ්‍රාවකයේ කාරණාව කියන්නේ මම ඔය දේ කරනවා කියන එක නෙමෙයි සිදුවීමේ ස්වභාවය ආර්ය ශ්‍රාවකයා කරන දේ පෙන්වලා දෙනවා. දැන් අද අපි කරන්නේ ඕ මං අයින් කරනවා. මේ මේ රූපය වේ රූපනේ අයින් කරනවා මේ විලියම අයින් කරනවා මේ අල්ලගන්නේ අයින් කරනවා. තනිකර කෙබරනේ. තනිකර බොරු. මේ සිදුවීමකට පැහැදිලි කරේ අපි ඒ දේ ආර්ය ශ්‍රාවක කියලා මාන්නක්කාරකමින් කරන්නත් යනවා. ඕකනේ වැඩේ තියෙන්නේ. එකයි ඔළුවෙන් හිටගෙන මං කිව්ව අහන්නේ කියලා බිම ඉඳගෙන වගේ තේරෙනවට ඔළුව යට වෙලා සර්පයා නගුටෙන් අල්ලගෙන ඔකයි වැඩේ තියෙන්නේ. ඒ නිසා හොඳට මේ හොඳ සාවධානව අවධානයෙන් යොමු වෙලා මේකේ විග්‍රහය ඉගෙන ගන්න. මෙන්න සිදු වෙන්නේ. සිදු වෙන්නේ මේක. සිදු කරන්නේ නෙමෙයි සිදු වෙන්නේ. ආර්ය ශ්‍රාවකගේ සිදුවීම. කිංච විසිනේති නෙවුසිනේති රූපං විසිනේති නෙවුසිනේති. රැස් කරන්නේ නැහැ විසිරවනවා. රූප වේදනා හඤ්ඤ සංකාර විඥාන. රැස් කරන්නේ නැහැ විසිරවනවා. ඊළඟට න සම්දු කිංච විදුපේතන සම්දුපේති. අන්න පත්තු කරන්නේ නිවනවා රූප වේදනා හඤ්ඤ සංකාර විඥාන. දැන් මම අර තොත්ව බලන්න මේ කිව්වේ. ඒ නිසා අර මට අර මුල දේවල් කියන්න අවශ්‍යතාවයක් නැහැ. දැන් මම කතා කරේ අර රුප්පති වේදේති සංජානාති සංකතං අபிසංකරන්ති විජානාති කියන මෙන්න මේ කාරණා තුල läගගෙන ඉන්න අයට හද්දම් අධිමානයකින් කජ්ජලී සූත්‍රයේ විග්‍රහය läගගෙන ඉන්න අයට එතනින් එහාට යන්න පොත්තම බාලට නෙමෙයි ඒක හොඳට තේරුම් ගන්න. අ ඔන්න එතකොට ඒ ටික. ඒවම් පස්සම් බික්කේ දැන් ඔන්න සිදුවීම. දැන් මම කියවා කලින් අනිත් වෙනස් සූත්‍රවල ඔය ටිකක් නැහැනේ. කෙලින්ම අර අර ටික කියන ඉවරලා නිබ්බිදා විරාගා නිරෝධා ඔහොමනේ කියන්නේ. ඒවම් පස්සම්බික උතවාරිය ශාවකෝ රූපස්මින් නිබ්බිදිත වේදනායි නිබ්බිදිත. ඔය ටිකනේ තියෙන්නේ. අර මැද කැල්ල නැහැ. දැන් මේ 29 29 කියන කාරණා ආව නැහැනේ. ඒතකොට මේකම සිදුවීම කතා කරේ. ආර්ය ශාවකයාගේ. මෙන්න මේ අනිත් සුත්‍රය තියෙන මේ කයල දිගටම. ඒවම් පස්සම් මෙහෙම දකින්න උතවත් ආර්ය ශාවකයා රූප රූපයේ කෙරෙහි දැක් ගැනීමක් වේදනා සංඥා සංකාර විඥාන කෙරෙහි දැක් ගැනීමක් සිදු නොවි අන්න නොවැළීමෙන් විමුක්තියට පත් වෙනවා විමුක්තුණා කියලා අන්න කරයුත කරලා ඉවරයි ආය කරන්න දෙයක් නැහැ. නේව පජ අන්න එතකොට මොකද අයන් මුචේද බික්කේ බික්කු මේ භික්ෂුව නේවා නේවාචිනාදින අපචිනාදින අපජහිත්ව අටිතෝ නේව පජහදින උපාදීට පජහිත්ව අටිතෝ නේව විසිනේදින උසිනේති විසිනේත්ව අටිතෝ නේව විදුපේතින සම්දුපේති විදුපේත්ව අටිතෝ අන්න එතකොට යාරශාව කතා කරන මොකද්ද අන්න කිංච නේවාචිනාදින අපචිනාදී අපචිනිත් අතිතු විසිරුවන්නෙත් නැහැ. ඒ කියන්නේ රැස් කරන්නෙත් නැහැ, වනසන්නෙත් නැහැ. දෙකම නැහැ. හික්මීම නැහැ. සීක නෙවෙයි. විසිරුවලා කතා කරන්න දෙයක් නැහැ. ඊළඟට මොනවද? රූප වේදනා සංඥා සංකාර විඥාන සිදුවීම යෙදීමේ කතාව නැහැ. සක්කාය නිරෝධයි. සක්කාය නිරෝධයි. සිදුවීම යෙදීමේ කතාව නැහැ. ඊළඟට අන නේව පජහතින උපාදීයති. අන්න ගන්නෙත් නෑ අතහරින්නෙත් අල්ලා ගැනීමකුත් නෑ අතහැරීමකුත් නෑ අතහැරලා ඉන්නේ. රූප වේදනා සංඥා සංකාර විඥාන. මෙන්න මේ කාරණාව. එතකොට කතාව ඉවරයි. ඊළඟට විසිරුවන්නෙත් නෑ කටි කරන්නෙත් නෑ විසිරුවලා ඉන්නේ. රූප වේදනා සංඥා සංකාර විඥාන. ඊළඟට පත්තු කරන්නෙත් නෑ නිවන්නෙත් නෑ. විසුරු නිවලා තියෙන්නේ. කතාව ඉවරයි. මේ කවුද? අන්න රහතන් වහන්සේ. එවං විමුක්ත චිත්තංකෝ භික්කවේ භික්ඛු ස ඉන්දේ දේවා සබ්‍රහ්මකා ස පජාපතිකා ආරකාව නමස්සන්ති මෙන්න මේ වගේ විමුක්ත වූ භික්ෂුවට මහණෙනි මේ සහම්පති බ්‍රහ්මසාරියා මේ ඉන්ද්‍ර ඉන්ද්‍රයා සහිත මේ බ්‍රහ්මය සහිත ප්‍රජාපති දෙවිවරු දුර ඉඳලා নমස්කාර කරනවා කොහොමද නමෝ තේ පුරිසාජඤ්ඤ නමෝ තේ පුරිසුත්තම යස්සතේ නාභිජානාමි යම්පි නිස්සාය යහිස්සති කොහේ අල්ලගන්නද නේ? මේ පුරුෂ උත්තමයාට নমස්කාර කරන මොකද්ද? මේ ධ්‍යාන වඩන මේ ඒ ඇසුරු කිරීම අපි දන්නේ නැහැ. ඇසුරු කරගෙන ඉන්න ඒ කියන්නේ ඇසුරු කිරීමක් ඉදිලා නැහැනේ ලෝකයාට යෙදීමක රහතන් වහන්සේ නමක් බවට හිටියට යෙදීමක සිදුවීමක් නැහැනේ ඊතර වීමක් වෙලා. ඊතර වීමකට යමු වෙලායි තියෙන්නේ. අන්න එහෙනම් පැහැදිලි කරලා පෙන්නනවා නමෝතේ පුරිසාජඤ්ඤ නමෝතේ පුරිසුත්තමේ මේ පුරුෂෝත්තමයන් වහන්සේට নমස්කාර කරනවා කියලා අන්න নমස්කාර කරනවා. ඉතින් මෙතකින් කජ්ජනී සූත්‍රය අවසానයි. ඉතින් අද ඔබට මම මේ පුන් පොහොය දවසේ මේ කජ්ජනී සූත්‍රය පැහැදිලි කරේ තවදුරටත් හිතන්න හිතන අයට පොත් ඔබ බලලට නෙමෙයි. ඉතින් ඒ නිසා තවත් අහුවෙලා ඉන්නවනම් අහුවෙච්ච කාරණාව ඉක්මවන්නට තමයි ඔබට පැහැදිලි කරේ ඊළඟට අනුන්ට වදන පහරවල් එක්ක බලාපොරොත්තු වෙන්න එපා. තමන් හිතලා තමන්ට තමන්ට අදුනත් අහු වෙන්නේ අල්ලගන්න බැරිව තියෙද්දි අනුන්ට වදින ඒ වගේ තමන්ට පුළුවන් වේද කියලා කියන්න බෑ. ඒ නිසා කල්යාණ මිත්‍රෙක් ඇසුරු කළ යුතු කුමකටද කියලා හොඳට තේරුම් ගන්න. ඉතින් අද දිනේ මේ ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන්නේ උපුල් මෙන්ඩිස්, දේවිකා මෙන්ඩිස්, බාසුරු රජයවීර, තමරා ජයවීර, රෝහණ ප්‍රියතිලක ඇතුළු පවුලේ සියලු දෙනා විසින් ඉතාමත් කරුණාවෙන් නිර්මල බුදුවදන අපාට පහදා දෙන ගෞරවනීය අතිපූජනීය අලව්‍ය අනුමදස් ස්වාමීන් වහන්සේට මේ භවයේදී සුඛ ප්‍රතිපදාව නිර්වාණ අවබෝධය වා කියනවා. ඒ වගේම ධර්ම දානමේ කුසලයේ අභාප්‍රාද දයාබර දෙමාපියන් වන ඉලන්ගම්ගේ පියතිලක මහතා, ගුණවතී පියතිලක මහත්මිය, බර්ටි මෙන්ඩිස් මහතා බඳු මෙන්ඩිස් මහත්මිය ආනන්ද ජයවීර මහතා පියසීර ජයවීර මහත්මිය සහ විමලාද සිල්වා ලොකු අම්මා ඇතුළු සියලු මියගේ ඥාතීන්ට ධර්ම අවබෝධ වීමට හේතු වාසනා වේවා කියලා පුණ්‍යානුමෝදනා කරනවා. ඉතින් මේ රැස්කරගත් සියලු පුණ්‍ය ධර්මයන් පළමුවෙන් පින්කම් දෙවියෝ අනුමෝදන් වෙත්වා දෙවියෝද උතුම් නිවනින් සැනසෙත්වා. ඒ වගේම රස කරගත් සීල පුණ්‍ය ධර්මයන් මෑතකගේ පහළවන මහා ඇතිවරුමුණ අපවත් යොදලා තිපුජනීය ඩෙන්මාර්ක ඥානදීප මහා ඇතිවරයන් වහන්සේට කටුකුරුනි ඥානানন্দ මහා ඇතිවරයන් වහන්සේට උතුම් නිවනින් සැනසෙන්න හේතු වාසනා වේවා. ඒ වගේම මේ දායකත්ව දරන අය නමින් මියපරලයන්ට එදුනා වූ ඉලං ඉලංගමගේ ජපියතිලක මහතා ගුණවතී ප්‍රිය පියතිලක මහත්මිය බර්ටි මෙන්ඩිස් මහතා, බන්දු මෙන්ඩිස් මහත්මිය, ආනන්ද ජයවීර මහතා, පියසිරි ජයවීර මහතා, විමලාද සිල්වා කරපු අම්මා ඇතුළු ඒ දෙමාපියන් ඇතුළු ඒ මිය පරලෝකයේ සියලු ඥාතීන්ට පරලෝක ජීවිත සුඛී සුවපත් භාවයට පත්වෙන්න මේ සියලු පින් හේතු වාසනා වේවා. මගේ ගුරු දේවෝත්තමයන් වහන්සේට, උපාධ්‍යාය උත්තමයන් වහන්සේට, ලෝක සාසසු රකින්න මහයතිවරුන්ට දහමින් සනසෙන්න මේ සියලු පින් හේතු වාසනා වේවා. දායකත්වයෙන් දරන උපුල් මෙන්ඩිස් මහතා දේවිකා මෙන්දිස්, ඒ වගේම බාසුරු ජයවීර, තමරා ජයවීර, රෝහණ පියතිලක ඇතුළු පවුලේ සීල් දෙනාටමත් ඒ වගේම ධර්ම ශ්‍රවණය කළ ඔබ සැමට තාක්ෂණික දායකත්ව ලබා දෙන සීල් දෙනාටත් උතුම් දහමින් සැනසෙන්න හේතු වාසනා වේවා. සීල් දෙනාටම තෙරුවන් සරණයි.